ඒ රූපවචර සිත කුසල විපාක ක්‍රියා වශයෙන් කොටස් තුනකට බෙදීම හේතු කරගෙන සියලු සිත් 15ක් බවට පත් වෙනවා කියන එකත් අපි සිහිපත් කළා. ඒ වගේම ඒ ඒ ධානයන් තුල පවතින ලක්ෂණයන් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. කියන්නේ පළවෙනි ධ්‍යාන සිත හැටියට අපි නම් කරේ විතක්ක, විචාර, පීති, සුඛ ඒකග්ගතා සහිත පටමඥාන කුසල සිත කියන නාමයෙන්. එතනදී අපි විතක්කය කියන මේ ධ්‍යාන අංගයක් විතක්කය කියලා කියන්නේ මේ විතක්කය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතනදී දැන් මෙතන මේ ලක්ෂණ පහක් සඳහන් වෙලා තියෙනවා. කියන්නේ විතක්කය වශයෙන්, විචාරය, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන පහම කුසල් සිත් සමග යෙදෙන චෛසික ධර්ම කොටාසියක්. ඒ කියන්නේ දැන් විතක්කය සිහිපත් කළොත් විතක්කය කියන එක දැන් කුසල පක්ෂයත් භජනය කරනවා අකුසල පක්ෂයත් භජනය කරනවා. ඒ අනුව අපි කියව දැන් කුසල වශයෙන් නම් නික්කම් ආදී වශයෙන් සඳහන් වන ඒ විතක්කය. අකුසල සිත්වල යෙදෙනකොට එතන අපි පෙන්වා දුන්නේ රව්‍යාපාද වශයෙන් ආදී වශයෙන් පහළ වෙන, يعني ව්‍යාපාද ආදී චේතනා පහළ වෙනවා. ඒතර විතක්කය කියන එකේ සරලම තේරුම තමයි අරමුණු කරා සිත යොමු කරවීම. කියන්නේ අපිට විතක්කය නැතිව අරමුණක් කරා එළඹෙන්න පුළුවන්කමක් නැහැ. ඒතර විතක්කයේ තියෙන ස්වභාවය එහි ලක්ෂණය තමයි ආරම්මණය කරා සිත නැංවීම අර අභිනිරෝපණ ලක්ෂණය කියලා කියන්නේ මේ අරමුණට සිත නැංවීම තමයි විතක්කේ කාර්ය බවට පත් වෙන්නේ. ඒතර දැන් කුසල් සිතත් පිළිබඳව අපි සිහිපත් කළොත් මේ කුසල් සිත තුලත් විතක්කය යෙදෙනවා. ඒ වගේම ਵਿਚාරයේ යෙදෙනවා. ප්‍රීතිය, සුඛය, ඒකග්ගතා කියන මේ ලක්ෂණ පහම කාමාවචර කුසල් සිත්වල යෙදෙනවා. මතකයිනේ අපි කාමාවචර කුසල් සිත් පිළිබඳව ඉගෙන ගත්තා. එතකොට මේ කාමාවචර සිත්වල මේ අංගයන් යෙදුනට අපි ඒව ධ්‍යාන සිත් කියන නාමයෙන් හඳුන්වන්නේ නැහැ. ඒ කවරක් නිසාද? දැන් මේවට ධ්‍යාන සිත් කියලා අපි නම් කළේම දැන් ඥානය කියන වචනේ අපි විග්‍රහ කළේ පච්චනේක ධම්මේ ජාපේතීති ඥානං කියලා. කියන්නේ ප්‍රතිපක්ෂ ධර්මයන් දවන කියන අර්ථයෙන් තමයි මේවා ධ්‍යාන කියන නාමයෙන් හඳුන්වන්නේ. ඊතර කවරක් නිසාද කුසල් සිත්වල යෙදෙන මේ අංගයන්ට අපි ධ්‍යාන කියන නාමය භාවිත කරන්නේ නැත්තේ. දැන් යම් සිතක මේ විතක්ක ආදී වශයෙන් අපි සඳහන් කරන මේ පහම යෙදෙනවා නම් ඒවා කුසල් සිත් වලට වඩා බලවත් සිත් කොටාසයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඒවා හැඳින්නුවා අර මහග්ගත සිත් කියන නාමයෙන්. දැන් මහග්ගත සිත් කියන නාමයෙන් අපි ඒවා හඳුන්වලා තියෙනවා. මේ රූපවචර අරූපවචර කියන සිත් දෙකොටාසේම හඳුන්වන පොදු නාමයක් තමයි මහග්ගත සිත් කියලා කියන්නේ. එතනදී දැන් විතක්කය ගැන අපි සාකච්ඡා කළා. ඒතර ਵਿਚාරය කියලා කියන්නේ අරමුණ පිරිමදින ස්වභාවය තමයි ਵਿਚාරයෙන් සිදු කෙරෙන්නේ. ආරම්මණය තුරු විතක්ක ਵਿਚාර කියන මේ දෙකම බොහෝ විට ඒකටම තමයි යෙදෙන්නේ. ඒතර ਵਿਚාරයේ ස්වභාවය තමයි ආරම්මණය පිරිමදින ස්වභාවය විචාරය. ඒතර ප්‍රීතිය කියලා කියන්නේ එතන ප්‍රීතිය කියලා අරගෙන තියෙන්නේ. දැන් අපි එදා පැහැදිලි කළා ප්‍රීතියයි සුඛයයි අතර තියෙන වෙනස කවරක්ද කියලා. දැන් ප්‍රීතිය සහ සුඛය කියන දෙකම මේ ධානාංග බවටපත් වෙනවා. ඒතර ප්‍රීතිය සහ සුඛය කියන ආකාර දෙකක් එතන සඳහන් වෙන්නේ. ඒතර සුඛය කියලා කියන එක එක වේදනාවක්. කියන්නේ සුඛ වේදනාව කියලා කියන්නේ. ඒ කියන්නේ සෝමනස්ස වේදනාව එතන තියෙන්නේ. නමුත් ප්‍රීතිය කියලා කියන්නේ වේදනාවක් නෙවෙයි. ප්‍රීතිය කියලා කියන්නේ අර ඒ సంతාණය පිනවන ස්වභාවය තමයි එතන ප්‍රීතිය කියලා අරගෙන තියෙන්නේ. එතන සුඛය කියලා කියන්නේ වේදනාවක් හැටියට සෝමනස්ස වශයෙන් පැමිණිලා ඒ ආරම්මණයේ රස විඳින ස්වභාවයෙන් තමයි මේ සෝමනස්සය එහෙම නැත්නම් සුඛය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකග්ගතා කියලා කියන්නේ ඒතර ධානයක් තුල තියෙන ප්‍රබලම සාධකය තමයි ඒකග්ගතා කියන ලක්ෂණයෙන් යුක්ත වෙන්නේ. ඒතර යම්කිසි අවස්ථාවක මේ අංග පහම යම් සිතක එකවර යෙදෙනවා නම් බලවත් ආකාරයෙන් අන්නේ බලවත් ආකාරයෙන් එකවර ඒ ලක්ෂණ පහම යෙදුණු සිත එහි සියල්ල එකතුව තමයි අපි කියන්නේ ධ්‍යාන සිතක් කියලා හඳුන්වන්නේ. ඒක පැහැදිලි වුණා. යම් කිසි කෙනෙක් මේ ධ්‍යානයක් උපදවා ගන්නකොට ඒ ධ්‍යානය උපදවා ගන්නට පෙර අර පරිකරම භාවනා කියලා ගන්න නිමිත්ත පරිකරමේ යෙදෙනවා. කියන්නේ අපි උදාහරණ හැටියට සාකච්ඡා කළේ අර කසින මණ්ඩලයක් තනාගෙන පටවි කසිනේ අරමුණු කරගෙන කොහොමද ධ්‍යාන උපදවන්නේ කියන එක. එතකොට යම් කෙනෙක් ධ්‍යානයක් ලබා ගැනීමේ අරමුණින් යුක්තව ඒ භාවනා කර්මස්ථානය පරිකර්ම කරනකොට ඒ හැම වෙලාවකම පහළ වෙන්නේ කුසල් සිතක්. දැන් අපි කතා කළ කාමවචර කුසල් සිත් 8 අතරින් එක සිතක් තමයි මේ පරිකරම භාවනාව තුළදී సంతානය තුළ පහළ වෙන්නේ. ඒතර ඒ අනුසාරයෙන් අපි කතා කළා මේ පරිකරම භාවනාව තුළ එතන පරිකරමය කියලා කියන්නේ නැවත නැවත නැවත නැවත ඒ කසින ආරම්මණය සම්මර්ෂණය කිරීම. ඉතින් ඒක ක්‍රමයෙන් සම්මර්ෂණය කරනකොට කසින නිමිත්ත දිහා බලාගෙන ඒක හොඳට හිතට ග්‍රහණය වුණාම ඒ කෙනා යම් වෙලාවක දැස් පියාගෙන ඒ කසින මණ්ඩලය අතහැරලා වෙනත් තැනකට ගියාම පවා ඒ කසින නිමිත්ත Tamanගේ අර ප්‍රඥප්තිය සිතෙන් දකිනවනම් එතකොට අපි කිව්වේ පරිකරම නිමිත්ත උගුලවා ගන්න නිසා ඒකට අපි කිව්වා උග්ඝහ නිමිත්ත කියලා. ඊට පස්සේ උග්ඝහ නිමිත්ත තවදුරටත් දියුණුවටපත් වීම තුළ පටිභාග කියලා නිමිත්තක් එළඹෙනවා. ඒතර පටිභාග නිමිත්ත පහළ වෙනකොට දැන් මේ අවස්ථාවන් තුල පවා පහළ වෙන්නේ කාමවචර සිත්. ඒ හැම තැනකදීම පහළ වෙන්නේ කාමවචර සිත්. නමුත් යම් වෙලාවක මේ පටිභාග නිමිත්ත උපදිනවා නම් අන්නේ පටිභාග නිමිත්ත උපදින අවස්ථාව තුලත් නීවරණ ධර්මයන් යටපත් වෙලා තියෙන්නේ. නමුත් නීවරණ ධර්මයන් යටපත් වුණාට අපි ඒක ධ්‍යාන අවස්ථාව කියලා නම් කරන්නේ නැහැ. ඒතර පටිභාග නිමිත්ත තව දුරටත් දියුණු කළාම ඊළඟට එළඹෙනවා නිමිත්තක් සමාධියක් අපේ එකට කියනවා උපචාර සමාධිය කියලා. ඇත්තට උපචාර සමාධිය කියලා කියන්නේ දැන් ධානයට ලංව පවතින අවස්ථාව. දැන් චාර කියලා කියන අපි හැසිරීමටනේ කියන්නේ. ඒතර මේ ධානයේ අසල හැසිරෙනවා කියන අර්ථයෙන්. ඒ ආසන්නයේ පවතිනවා කියන අර්ථයෙන් තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. ඒතර මේ උපචාර සමාධිය පත්වෙන අවස්ථාව තුලේ සමාධිය ලැබෙන අවස්ථාව තුල සිත බොහෝම සංසුන් සිතක් මේ වෙලාවේ තියෙන. දැන් මේ වෙනකොට විතක්කය තියෙනවා. ඒ විතක්කයෙන් අපි කසින නිමිත්තට කියන්නේ ඒක අරමුණු කරගෙන සිතන නැංගුවේ. ඊට පස්සේ ඒක පිරිමැදිනවා කියලා ඒක නැවත නැවත නැවත නැවත ඒ තුල සිත පිහිටෙව්වා ਵਿਚාරය. ඒතර මේ විදිහට වෙනත් ආරම්මණයන් කරා සිත යන්නේ නැතුව ඒ ආරම්මණය තුලම සිත පිහිටවීම හේතු කරගෙන ප්‍රීතියක් පිනවීමක් సంతානය තුල ඇති වෙන එක ප්‍රීතිය කියලා අපි සඳහන් කළා. ඒ ප්‍රීතියත් ඇති වෙනකොට දැන් සිත බොහොම තවදුරටත් සංසුන්ව පවතින අවස්ථාව එතකොට සුඛයක් දැනෙනවා. එතකොට ඒ සුඛයත් එක්කම ඊළඟට ඒකග්ගතාව ඇති වෙනවා එකඟ බව. ඒතර එකඟ භාවයෙන් සිදු කරන්නේ වෙනත් අරමුණු කළා සිත යන්නට නොදී තමන් කර්මස්ථාන වශයෙන් ගත්ත ආරම්මණය විශේෂයෙන්ම දැඩි විදිහට එල්බගෙන සිත පවතිනවා. ඒකයි ඒකග්ගතා කියලා කියන්නේ. ඒතර මෙතන ඒකග්ගතාව කියලා කියන්නේ කුසල් සිතත් එක්ක යෙදෙන ඒකග්ගතාව තමයි සමාධිය කියලා කියන්නේ. ඒක කුසල චිත්ත ඒකග්ගතා සමාධිය කියලා නම් කරන්නේ. දැන් අකුසල් සිතෙත් ඒකග්ගතාවයේ යෙදෙනවා. පැහැදිලිද? දැන් අකුසල් සිතෙත් ඒකග්ගතාවයේ යෙදෙනවා. නමුත් එතනට අපි සමාධිය කියලා නම් කරන්නේ නැහැ. අපි ඒකට කියන මිච්ඡා සමාධි කියලා. අහලා තියෙනවනේ මිච්ඡා සමාධි කියලා. එතකොට මේ මිච්ඡා සමාධිය සහ සම්මා සමාධිය කියන මේ කුසල් සිතේ යෙදෙන ඒකග්ගතාවයයි අකුසල් සිතේ යෙදෙන ඒකග්ගතාවයයි සම වෙන්නේ නැහැ. කවරක් නිසාද? දැන් සියලු අකුසල් සිත් සමග යෙදෙන චෛතසික ධර්මයක් තමයි උද්ධච්චය කියලා කියන්නේ. ඒවා ඉදිරියට දිගෙන ගන්න පුළුවන් මේ සියලු මේ අකුසල් සිත් එක්ක යෙදෙන චයිස් එක මොනවද කියලා අපිව තම චයිස් එක ගැන කතා කරේ නැහනේ. එතකොට දැන් අකුසල් හැම සිතකම යෙදෙන චයිස් එක ධර්මයක් තියෙන උද්දච්චය කියලා. ඒතර උද්දච්චය කියලා කියන්නේ සැලෙන ස්වභාවය. එතකොට දැන් සම දැන් සැලෙන ස්වභාවය කියන එක සමාධියට ප්‍රතිපක්ෂයිනේ. ඒතර යම් සිතක් නිතර නිතර සැලෙනවා නම් ඒ තුල බලවත් ඒකග්ගතාවයක් පිහිටන්න හේතුවක් නැහැ. නමුත් දැන් කුසල් සිතත් එක්ක කිනම් අවස්ථාවකවත් උද්දච්චයේ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ කුසල් සිතත් එක්ක යෙදෙන ඒකග්ගතාවය ඊ타ත්ම බලවත් වෙනවා. ඒතර අපි මෙතන සමාධිය කියලා හඳුන්වන්න යන කුසල චිත්ත ඒකග්ගතා සමාධිය කියලා කිව්වේ මේ කුසල් සිතේ යෙදෙන ඒකග්ගතාවය තමයි සමාධිය කියලා හඳුන්වන්නේ. දැන් උපචාර සමාධිය දක්වාම දියුණු කරපු කෙනාට දැන් මේ අවස්ථාවේ කැමතිනම් පුළුවන් ධානය උපද්දවා ගන්න. කියන්නේ යම් වෙලාවක දැන් මේ කාරණා පහම సంతානයේ තුල බහුල කොට වැඩිලා හොඳට දියුණුවටපත් වෙලා තියෙන අවස්ථාවක් තුල යම් වෙලාවක මේ කාරණා අංග පහම එක සිතක් තුල යෙදෙනවා. මේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකග්ගතා කියලා. එතකොට ඒ සිත යම් වෙලාවක හේදෙනකොට එතන දැන් ගෝත්‍ර භූ චිත්තය කියලා සිතක් පහළ වෙනවා. ඒ ගෝත්‍ර භූ චිත්තයත් චිත්තේ පහළ ඊට පස්සේ අනතුරුව පහළ වෙන්නේ අපි මේ කතා කරපෝ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාන කුසල සිත කියන මේ පළවෙනි ධ්‍යානයට ඒ කෙනාපත් වෙනවා. ඉතින් දැන් මෙතන අපි අලුත් වචනයක් ඉගෙන ගත්තා. ගෝත්‍ර භූ කියලා. එතන මෙතන ගෝත්‍ර භූ සිත කියලා කියන්නේ මේ කාමවචර ගෝත්‍රයෙන් එහාට ගියා කියන අර්ථයෙන්. ඒක ඉක්මෙව්වා කියන අර්ථයෙන්. ගෝත්‍ර භූ කියන. එතකොට දැන් මෙතන අපි උපද්දව ගත්තේ පළවෙනි රූපාවචර ධ්‍යාන සිත. ඒතර යම් වෙලාවක යම් කිසි කෙනෙක් මේ පළවෙනි ධ්‍යාන සිත උපද්දව ගත්තා නම් අන්න ඒ කෙනාට දැන් මේ ධ්‍යානෙ උපද්දවා ගත්ත පමණින්ම ඒකේ කාර්ය සම්පූර්ණ බවටපත් වෙන්නේ නැහැ. ඒ පළවෙනි ධ්‍යානෙ උපදවා ගත්ත කෙනා පංච වසීතාවෙන් වසීභාවයට පමුණවා ගන්නට ඕන. ඒ කියන්නේ ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවෙක්කන කියලා මේ පළවෙනි ධ්‍යානය වසීභාවයට පමුණවා ගත යුතු වෙනවා. වෙන වසීභාවයට පමුණුවා ගන්නවා කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය ලෝකයේ භාවිත කරනෝනේ වසඟ කරගන්නවා කියලා. ඉතින් මොකද්ද මේ වසඟ කරගන්නවා කියලා අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ යම්කිසි දෙයක් අපිට අනුරූපී විදිහට පවත්ව ගන්නවා. කියන අපිට ඕන ආකාරයට පවත්වා ගැනීම තමයි වසීභාවයට පමුණුවා ගන්නවා කියලා කියන්නේ. ඉතින් මේ ධානයත් අපිට අවශ්‍ය ආකාරයට වශීභාවයට පත් කර ගන්නට ඕන කරනවා. ඒ කියන්නේ දැන් ආවජ්ජන කියලා කියන්නේ දැන් පළවෙනි ධ්‍යානෙ උපදවා ගත්තට පස්සේ ඒකේනා මේක ස්ථිර කර ගන්නට ඕන. ඒ නිසා නැවත නැවත මේක ආවර්ජනා කරනවා. ඒ ආවර්ජනා වශීභාවයට පමනවා ගන්න එක තමයි මෙතන ආවජ්ජන කියලා කියන්නේ. ඊළඟට සමාපජ්ජන කියලා කියන්නේ ප්‍රථම ධ්‍යානෙ උපදවා ගත්ත කෙනා ඒ ධ්‍යානය උපදවාගෙන නැවත නැවත ඒ ධ්‍යානයට සමවදින්නට ඕන. ඒ කියන්නේ දැන් අපි ධ්‍යානයක් උපද්දවා ගත්තාම දැන් හැම වෙලාවකම ඒ ධ්‍යාන සිතෙන් ඉන්නේ නැහනේ. ඒතර හැම වෙලාවෙම මේ ධ්‍යාන සිතෙන් ඉන්නව නම් එයාට වෙන කිසි වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ධ්‍යාන සිතෙන් කතා කරන්න බෑ. ගමන් බිමන් යන්න බෑ. වෙන කටයුත්තක් කරන්න බෑ. ඒතර අපි යම් වෙලාවක හිතන්න ධර්ම දැන් ධානයක් උපදවා ගත්ත කෙනෙක් හිතන්න යම්කිසි භික්ෂුවක් ධානයක් උපදවා ගන්නවා. දැන් ප්‍රථම ධානය උපදවා ගන්නවා. හිතන්න ඒක යම් වෙලාවක තවත් කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡාවක් කරනවා කියලා. ඒතර ඒ සාකච්ඡා කරන්නේ ධානය සිතින්ද? නැහැ. ඒතර ධානය සිතින් සාකච්ඡා කරන්න බෑ, කතාබස් කරන්න බෑ. ඒතර ඒක ඒ වෙලාවේ පහළ වෙන්නේ මේ කාමවචර කුසල් අතරෙන් එක සිතකින් තමයි ඒ කටයුත්ත කරන්නේ. ඒතර ඒ නිසා දැන් අපිට හැම තැනකදීම අපේ කැමති හැම අවස්ථාවකදීම ධානයට සමවදින්න පුළුවන් වෙන්නේ ඒ ධානය මේ ආවජන සමාපජ්ජන ආදී වසී ආකාරයෙන් වසීභාවයට පමුණවා ගත්තොත් විතරයි. ඒතර ඒක වසීභාවයට පමුණවා ගත්තේ නැත්නම් සමහර වෙට ඒ ධ්‍යානය අපේ නැවත වෙන කටයුතු කරන්න ගියොත් එහෙම ඒක ධ්‍යානයෙන් පිරෙහෙන්න ඉඩ තියෙනවා. ඒක ධ්‍යානයක් උපද්දවා ගන්නවා වගේම ඒක ආරක්ෂා කරගන්නත් හරි අමාරුයි කියලා කියන්නේ. වෙන කටයුතු කරන්න බෑ. එනිසා ගිහි ජීවිතය තුළ ධ්‍යාන උපද්දවන්න අපහසුයි කියලා කියන්නේ. මොකද ධ්‍යානයට සමවැදලා ඉන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා. එතකොට දැන් මේ කියන ආවජ්ජන සමාපජ්ජන කියන දැන් සමාපජ්ජනයෙන් උපකාරී වෙන්නේ අපි කැමති හැම අවස්ථාවකම ධානයට සමවදින්න සමත් බවක් ඇති කරගන්නවා. ඒ සමාපජ්ජන වසී භාවයට පමනුවා ගැනීම තුළ. ආර ඉතින් දැන් ඒ ටික මතක තියාගන්න ඕනේ. කියන්නේ ආවජ්ජන සමාපජ්ජන. ඊළඟට අදිඨාන. අදිඨාන කියලා කියන්නේ Taman කැමති ඕනෑම වෙලාවක් මේ ධානයට සමවැදිලා ඉන්න පුළුවන් ආකාරයක දියුණුවටපත් කරගන්නට ඕන. ගැන අපි හිතමු යම් කිසි කෙනෙක් දැන් එයා අදිෂ්ඨාන කරගන්නවා මම ප්‍රථම ධානයේ තුල පැය දෙකක් ඉන්නවා කියලා. ඒතර ඒ කෙනා දැන් ඒක අර වසීභාවයට පමනුවාගෙන නැත්නම් එයාට සමහර විට පැය දෙකම ඉන්න බැරි වෙන්න පුළුවන්. ඊට කලින් ධානයෙන් නැගිටින්න පුළුවන් වෙනවා. දැන් ඒක අපි දැන් සාමාන්‍ය ජීවිතෙත් එහෙමනේ. දැන් බලන්න. දැන් සමහර විට ඔයත් භාවනා කරන්න අදිෂ්ඨාන කරගන්නවානේ. නේ? භාවනා කරන්න අදිෂ්ඨාන කරගෙන කියන මම දැන් අද පැයක් භාවනා කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන භාවනා කරන් ඉඳ ගන්නවා. මේ වසී භාවයට පමුණුවාගෙන මේ ධ්‍යාන අවස්ථාවක් නෙවෙයි. ඒතර දැන් සමහර විට විනාඩි 15ක් යන්නත් ඉස්සෙල්ලා S2 කරලා වෙලා බලනවනේ දැන් පැයක් ගිහිල්ලාද කියලා. එතකොට බලන්න ඇයි මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ අපිට හිතෙනවා දැන් ගොඩක් වෙලා ගිහිල්ලා ඇතිනේ කියලා. එහෙම තමයි දැන් භාවනා දැන් භාවනාවක නුපුරුදු දෙයක්නේ. ඒතකොට ඒ නිසා තමයි අර බුදුහාඳුරේ පෙන්නනවනේ දීගා ජාගරතෝ රත්ති. දැන් නිින්ද යන්නේ නැති කෙනාට රාත්‍රිය දිගයි වගේ හැඟෙනවා. නමුත් එකම පැය ගන්න අපි නිදා ගන්නවා නම් අර එදාට නිින්ද යන්නේ නැත්නම් අපි හිතනවා එදා රාත්‍රිය දිගයි. නමුත් හොඳටම නිින්ද ගිය දවසක් නම් අපි කියනවා මදි වගේ කියලා. ඒ පැහැිතික. ඒතර දැන් ඒ වගේ දැන් භාවනාවකට වාඩි වෙනකොට අපිට ඒක සුපුරුදු දෙයක් නෙවෙයිනේ ඉස්සෙල්ලම භාවනා කරන කෙනෙක්ට නම්. ඒතර ඒ නිසා තමයි අපිට හිතෙන්නේ මේ ගොඩක් වෙලා ගිහිල්ලා ඇති කියලා බලනවා. තවත් මේ පැය ගෙවුන්නේ නැද්ද කියලා හිතෙනවා. එතකොට දැන් ඒ වගේ යම් වෙලාවක අපි මේ අදිෂ්ඨාන වසී භාවයට පමුණුවා ගත්තේ නැත්නම් අපිට ඒ කාල නිර්ණයක් කරගන්න බැරි වෙනවා. අපි අසවල් වෙලාවටම මේ ධ්‍යානයෙන් නැගිටිනවා කියලා අන්න මේ විදිහට අපි අදිෂ්ඨානයක් කරගන්න වෙලාවක් තියාගන්නට ඕන. ඒකත් වසීභාවයට පමුණවා ගැනීමක්. ඒක න අදිෂ්ඨාන කියලා. ඒතර ඒ විදිහට අපි හිතමු අපි පැයකින් ධ්‍යානයෙන් අවදි වෙනවා කියලා හිතනවට සමහරට පැය එකහමාරක් විතර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් පිබිදෙන්න පුළුවන්. එතකොට එතන වසීභාවයක් නැහැ. ඒ අපිට ඕන විදිහට කටයුතු කරන්නේ නැහනේ. අන්න ඒ නිසා තමයි අදිෂ්ඨාන අදිෂ්ඨාන කියන ආකාරයෙන් වසීභාවයට පමනුවා ගන්නට ඕන කියලා කියන්නේ. ඊළඟට වුට්ටාන. වුට්ටාන කියලා කියන්නේ ධානයෙන් නැගී සිටීම. කියන්නේ ධානයෙන් නැගී සිටින්නත් අපි කාලයක් නිර්ණය කර ගන්නවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් කැමති නම් ප්‍රථම ධානයේට එළඹිලා දවස පුරාම වාසය කරන්න එයාට පුළුවන්. හැබැයි අර විදිහේ වසී භාවයට පමුණුවා ගත්ත කෙනාට. ඊටු ධානසිතෙන් පැයක් දෙකක් දවසින් භාගයක් ওই විදිහට අදිෂ්ඨාන කරගෙන මම මෙච්චර වෙලාවකින් මේ ධානයෙන් අවදි වෙනවා, පිබිදෙනවා කියලා අදිෂ්ඨාන කළාම මේ වුට්ටාන විදිහට ඒ වසී භාවයට පමුණුවා ගත්තාම හරියටම අපි හිතමු පැයක් අදිෂ්ඨාන කරගත්ත කියලා පැයක් ඉක්මලා යනකොට එයා ධානයෙන් අවදි වෙනවා. අනේ ඒ විදිහට වසීභාවයට පමනුවා ගන්න එක තමයි වුට්ටාන කියලා කියන්නේ. ඊළඟට පච්චවෙක්කන. පච්චවෙක්කන කියලා කියන්නේ ඒ කිනා ප්‍රථම ධානයේට සමවැදිලා ඒ ධානයේ තුල හිඳමින් ඒ ධානාංගයන් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකග්ගතා කියන මේ ධානාංගයන් ප්‍රත්‍යවේක්ෂා කරනවා. අන්න ඒකට කියන පච්චවෙක්කන කියලා. ඒතර මේ විදිහට අපේ ඇති කරගන්න හැම ධානයක්ම මේ කතා කරපු ආවජ්ජන සමාපජ්ජන අදිඨාන වුට්ඨාන පච්චවෙක්කන කියන පංච වසී භාවයට පමුණුවා ගන්නට ඕන. ඉදරන්න ඒ කෙනා තමයි මේ ප්‍රථම ධානය තුල ඒ කාර්ය සම්පූර්ණ කරගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. ඒතර දැන් පැහැදිලි ප්‍රථම ධානය කියන්නේ කවරක්ද කියන එක. තව ඉදිරියේදී අපිට ඉගෙන ගන්න ලැබෙනවා දැන් කර්මස්ථාන නිर्देशයේදී තව දුරටත් මේක ඉගෙන ගන්න ලැබෙනවා. අපි මේ සිත් ගැන කතා කරන නිසා මේ සංක්ෂිප්ත විදිහට කතා කරන්න. ඊළඟට රූපවචර සිත්වල තියෙන දෙවෙනි කුසල් සිත තමයි විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධාන කුසල චිත්තය. එහෙනම් යම් කෙනෙක් ප්‍රථම ධානයේ උපදවා ගත්ත කෙනා කල්පනා කරනවා දැන් මම මේ ද්විතීය ධානය උපදවා ගන්නට අවශ්‍යයි කියලා. ඒතර ද්විතීය ධානයට පත්වන්නට නම් ඒ කෙනා අර පළවෙනි ධානය උපදවාගෙන ඒක හොඳට වසීභාවයට පමුණවාගෙන තියෙන්නට ඕන. එතකොට ඒ කෙනා මේ දෙවෙනි ධානය උපද්දවා ගන්න කල්පනා කරන්නේ දැන් පළවෙනි ධානය සිතේ අංග පහක් තිබුණා. විතක්ක, ਵਿਚාර, පීතිසුඛ, ඒකග්ගතා කියලා. නමුත් දෙවෙනි ධ්‍යාන සිතේ තියෙන අංග හතරයි. කියන්නේ විතක්කේ නැහැ, විචාර, පීතිසුඛ, ඒකග්ගතා කියන අංග හතර විතරයි තියෙන්නේ. ඒතර අපිට නිකම්ම එකපාරටම දෙවෙනි ධ්‍යානෙ උපද්දවා ගන්න පුළුවන්කමක් නැහැ. ඒතර අර පංච වසී භාවයට පමුණවා ගත්ත කෙනා මේ විතක්කයේ තියෙන ආදීනම දකිනවා. කොමක්ද විතක්කයේ තියෙන ආදීනවය? දැන් අපි මෙතන විතක්කය යොදාගත්තේ කුසල් ආරම්මණයක් කළා సంతානියම කරවන්නනේ. ඒතර කුසල් සිතට වගේම අකුසල් සිතටත් මේ විතක්කය යොමු වෙනවා. අන්න ඒක විතක්කයේ තියෙන කාදීනවයක්. පැහැදිලි වුණාද? ඒතර අන්න මේකේ නම විතක්කයේ තියෙන ආදීනමේ දැකලා ආයෙත් මුලින් ඉඳලා පළවෙනි ධ්‍යානයට සමවදිනවා. පළවෙනි ධ්‍යානයට සමවැදිලා ඊට පස්සේ ඒකෙන් අවදි වෙලා දැන් ඊට පස්සේ දැන් දෙවෙනි ධ්‍යාන උපද්දව ගන්න අවශ්‍ය කෙනා දැන් ආයෙ මුලින් ඉඳලා පරිකරම කරන්නට ඕන. දැන් ਵਿਚාරයෙන් පටන් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් ආයෙත් අර තමන් දැන් ප්‍රථම අධ්‍යාන උපදවාගත්ත ආරම්මණය තියෙනවානේ. දැන් කසින ආරම්මණය නම් ඒ ආරම්මණය තියෙනවානේ. ඊට පස්සේ ඒ කෙනාට දැන් අර අවශ්‍ය වෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යාන උපද්දව හොඳට හුරු පුරුදු භාවයේ තියෙන නිසා එයාට අර නිමිත්තක් අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කෙනා මේ ආදීනව සලකමින් නැවතත් පරිකර්ම කරන්න පටන් ගන්නවා. හැබැයි දෙවෙනි ධ්‍යානයේ අපේක්ෂාවෙන් පරිකර්ම කරනකොට ඒ පරිකර්ම කරන්නේ ධ්‍යාන සිත්වලින් නෙවෙයි. ඒ පරිකර්ම කරන්නේ කාමාවචර කුසල් සිතකින්මයි. ඒක අවබෝධ කරගන්න ඕන. දැන් පළවෙනි ධ්‍යානෙ උපද්දවගත්ත කෙනා වුණත් දෙවෙනි ධ්‍යානෙ උපදවා ගන්න පරිකර්ම කරනකොට ඒ පරිකර්ම කරන්නේ ධ්‍යාන සිත් වලින් නෙවෙයි කාමාවචර සිත් වලින්මයි. පැහැදිලි වුණාද? ඒතර මේ මොහොතෙත් එයා දැන් පරිකර්ම කරනවා මේ ආදීනම දකිමින් මේ විතක්කය දුරුකොට විචාර පීතිසුඛ ඒකග්ගතා සහිත ද්විතීය අධ්‍යානෙ ලැබේවා කියලා අදිෂ්ඨාන කරමින් දැන් මේ අදිෂ්ඨානය තියෙනනේ අදිෂ්ඨානය හොඳට හුරු කරලා තියෙන්නේ අදිෂ්ඨාන කරමින් පරිකර්ම කරනවා ඒ විදිහට පරිකර්ම කරනකොට අර විදිහේ සමාධිය ඇති කරගෙන අර විදිහේ ක්‍රමයෙන් නිමිති පහළ වෙලා ওই විදිහට යම් වෙලාවක අර දැන් විතක්කේ ඌමනාවක් අවශ්‍ය වෙන්නේ දැන් નિરાයාසයෙන්ම Tamanට මේ ආරම්මණය තුල సంతාණය පවතිනවා බලවත් එකඟතාවයක් තියෙනවා. ඒ නිසාම දෙවෙනි ධ්‍යාන සිත පහළ වෙනකොට විතක්කය දුරු වෙනවා. විතක්කය දුරු වෙලා විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ අංග හතරින් යුක්ත ද්විතීය ධ්‍යාන කුසල් සිත පහළ වෙනවා. පැහැදිලි වුණාද? එතකොට අන්න දැන් මේ කෙනා දෙවෙනි ධ්‍යානයට සමවදිනවා දෙවෙනි ධ්‍යානයේ තියෙන ලක්ෂණය තමයි විතක්කය නැහැ. ඒතර විචාර පීති සුඛ අර බොහොම දැන් තැන්පත්. අය විතක්කය තුල අපි උත්සාහයක් ගන්නවනේ. නමුත් දැන් දෙවෙනි ධ්‍යානය තුල ඒ ආකාරයේ උත්සාහයක් අරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අර සාමාන්‍ය විදිහට බොහොම තැන්පත් ආකාරයට, નિરાයාසයෙන්ම බොහොම සංසුන් ආකාරයෙන් දැන් මේ సంతානය පවතිනවා. එතකොට ඒ කෙනා ඒ දෙවෙනි ධ්‍යානය උපද්දව ගත්ත කෙනත් ඒ දෙවෙනි ධ්‍යානයත් අර අපේ පළවෙනි ධ්‍යානය වසීභවට පමුණුවා ගත්තා වගේම දෙවෙනි ධ්‍යානයත් අර කියන ආකාරයටම පංච වසීභාවයට පමුණුවා ගන්නට ඕන ආවජන සමාපජ්ජන අදිඨාන උට්ටාන පච්චවෙක්කන කියන ආකාර පහෙන්ම දෙවෙනි ධ්‍යානයත් වසීභවට පමුණුවා ගන්නවා. එතකොට ඒ කෙනා දැන් ඉන්නේ දෙවෙනි ධ්‍යානයේ තුල. ඒතර දැන් දෙවෙනි ධ්‍යානෙ උපද්දවා ගත්ත කෙනා කැමති නම් තෙවෙනි ධ්‍යානෙ උපද්දවා ගන්න. නම් ඊට පස්සේ ඒ කෙනා දැන් ਵਿਚාරයත් අත්හරින්නට ඕන. දැන් ਵਿਚාරයේ තියෙන ආදීනෙම දකින්නට ඕන. ඒතර ਵਿਚාරයේ තියෙන ආදීනෙවේ තමයි දැන් විතක්කයත් එක්කමනේ ਵਿਚාරයත් පවතින්නේ. ඒතර මේක ආදීනවයක් බවට පත් වෙනවා. ඒතර ඒ නිසා මෙයා මේ ਵਿਚාරයේ තියෙන ආදීනවයක් දැකලා මේ ਵਿਚාරය දුරු කිරීමේ අභිලාෂයෙන් යුක්තව තුන්වෙනි ධ්‍යානය ලබා ගැනීමේ අපේක්ෂාව ඇති කරගෙන අදිෂ්ඨාන කරමින් නැවතත් අර දෙවෙනි ධ්‍යාන උපද්දවා ගන්නට උපනිශ්‍රේ වෙත් කර්මස්ථානයේම පරිකර්ම කරනවා තුන්වෙනි ධ්‍යානය ලබා ගැනීමේ අභිලාෂයෙන් යුක්තව. ඒතර යම් වෙලාවක ආයෙත් අර ව්‍යාකාරයෙන් තුන්වෙනි ධ්‍යානය උපද්දවා ගන්න පරිකර්ම කරනකොට ඒ මොහොතේ පරිකර්ම කරන්නේ කාමාවචර සිත් වලින්මයි. ඒක හොඳට මතක තියාගන්න. හැම වෙලාවකම අපි පරිකර්ම කරන්නේ කාමාවචර සිත් වලින්. එතකොට ආයෙත් දැන් හොඳට අවබෝධ කරගන්න ඕන දැන් දෙවෙනි ධ්‍යාන සිතේ විතක්කය නැහෙනේ. එතකොට දෙවෙනි ධ්‍යානයේ විතක්කය නැහැ කියලා දෙවෙනි ධ්‍යානෙ උපද්දව ගන්න පරිකර්ම කරන කෙනාට විතක්කය නැතිව දෙවෙනි ධ්‍යානෙ උපද්දව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ඒක කාමවචර සිතකින්ම පටන් ගන්නවා කියලා කියන්නේ. ඒතර දෙවෙනි ධානය උපද්දව ගත්ත කෙනා තුන්වෙනි ධානය උපද්දව ගන්න පරිකර්ම කරනකොට දැන් දෙවෙනි ධානයත් උපද්දවගෙන තියෙන නිසා එතන විතක්කයක් නැහැ ਵਿਚාරයක් නැහැනේ. ඒතර ප්‍රීතිසුඛ ඒකග්ගතා කියන ලක්ෂණ තුන තමයි තෘතීය ධානය තුල තියෙන්නේ. ඒතර තෙවෙනි ධානය ලබා ගැනීමේ අභිලාෂයෙන් පරිකර්ම කරන කෙනාට විතක්කය ਵਿਚාරය ප්‍රීතිය අතහැරලා පටන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒ කෙනා ඒ පරිකාරම කරන කාමවචර කුසල් සිත තුලත් විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය කියන ලක්ෂණ ඔක්කොම යෙදෙනවා. ඒතර ධ්‍යාන අවස්ථාවේ ධ්‍යානයේ පහළවන අවස්ථාවේ තමයි දෙවෙනි ධ්‍යාන උපද්දව ගන්නකොට තමයි විතක්කය නැති වෙන්නේ. ඒ ධ්‍යාන අවස්ථාවේදී. ඒ වගේම තුන්වෙනි ධ්‍යානයට සමවදිනුට දැන් අර විදිහේ පරිකාරම කරලා තුන්වෙනි ධ්‍යාන උපද්දව ගත්තා කියලා කියන්නේ. ඒතර තුන්වෙනි ධ්‍යානෙ උපදිනකොට දැන් අදිෂ්ඨාන කරානි විතක්ක ਵਿਚාර දෙකම දුරු වෙන්නට අවශ්‍ය වන අවශ්‍යයි කියලා. ඒතර ඒ අභිලාෂයෙන් ඒ අදිෂ්ඨානයෙන් පරිකරම කරපු නිසාම ඒ කෙනාට තුන්වෙනි ධ්‍යාන උපදවනකොට විතක්ක ਵਿਚාර විරහිත පීති සුඛ ඒකග්ගතා සහිත තෘතිය ධ්‍යානය පහළ වෙනවා. ඒතර තුන්වෙනි ධ්‍යානය පහළ වෙන අවස්ථාවේ අන ධ්‍යාන සිතේ තමයි විතක්ක ਵਿਚාර දෙක නොයෙදෙන්නේ. පරිකරම කරන අවස්ථාව තුළ විතක්ක ਵਿਚාර යෙදෙනවා. අන්න ඒක මතක තියාගන්න. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානය අවබෝධ කරගත් එක ධ්‍යානයටපත් වෙච්ච කෙනා ඒ තුන්වෙනි ධ්‍යානයත් අර පංච වසී භාවයට පමනුවා ගන්නට ඕන. ඒතර හිතන්න එපා මේක මේ එක වරක් විතරයි වසී භාවයට පමනුවා ගන්න කියලා. මේක 10000 සර මේකට සමවදිමින් අදිෂ්ඨාන කරමින් ඒක කරන්න ඕන. දැන් අපි එකපාරට හිතුවට මං හරියටම පැයක් ඉන්න ඕන කියලා එහෙම ඉන්නේ නෑ. ඒ වසීභාවයට පමනුවාගෙන නෑ. ඒ නිසා මේකට සිය දහස්සර සමවදින්න ඕන. ඒක හරි අමාරුයි කියන්නේ මේ ධානයක් උපද්දවගෙන ඒක ආරක්ෂා කරගන්න එක. ඉතින් ඒකට නැවත සිය දහස්සර සමවදින්න ඕන. ඒකෙන් නැගිටින්නට ඕන, අදිෂ්ඨාන කරන්නට ඕන, ඒක පච්චවෙක්කන කරන්නට ඕන. මේ විදිහට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඉතින් මේක තවදුරටත් අර විසුද්ධි මග්ගයේදී මේක ආකාර 14කින් තියෙන වසී භාවයට පමනවා ගන්න අපි ඔය ඉදිරියේදී පැහැදිලි කරන්නම් මේක ආකාරයෙන් තියෙන වසී භාවයට පමනවා ගන්න ඕන ආකාරයන් පිළිබඳව. ඒතර දැන් තුන්වෙනි ධ්‍යානයේ උපද්දවගත්ත කෙනා ඒ තුන්වෙනි ධ්‍යානයත් පංච වසී භාවයට පමනවා ගන්නවා. ඒක ස්ථීර බවට පත්පත් කර ගන්නවා. ඊට පස්සේ ඊට පස්සේ ඒ කෙනා දැන් විතක්ක, ਵਿਚාර විරහිතනේ දැන් ප්‍රීති සුඛ ඒකග්ගතා තමයි තුන්වෙනි ධ්‍යානය තුල තියෙන්නේ. එතකොට ප්‍රීතිය කියන එකත් ආදීනවයක් හැටියට දකින්නට ඕනේ. කවරක් නිසාද? ප්‍රීතිය කියලා කියන්නේ කාමච්ඡන්දයට ඉක්මනින්ම හසු කරගත හැකි දෙයක්. ඒ නිසා කාමච්ඡන්දයට ඉක්මනින්ම නතුවන්නක් ඒ ස්වභාවයෙන් යුක්තවන්නක් හේයින් අන්න ප්‍රීතියේ තියෙන ආදීනවයක් දකිනවා. ඒ කියන්නේ තුන්වෙනි ධ්‍යානයත් ආදීනවේ දැකලා චතුර්ථ ධ්‍යානෙ උපද්දව ගන්නට අවශ්‍යයි කියලා ඒ කියනවා දැන් නැවත පරිකර්ම කරන්න පටන් ගන්නවා. ඒ පරිකර්ම කරන්න පටන් ගන්නේ තුන්වෙනි ධ්‍යානයේ ඉඳලා නෙවෙයි. ඒතකොට ඒකින ආයෙත් දැන් පරිකර්ම කරන්න පටන් ගන්නෙ තමන් අර තුන්වෙනි ධ්‍යාන උපද්දව ගත්ත නිමිත්ත ඔස්සේමයි. ඒක තමයි ආයෙත් පරිකර්ම කරන්න පටන් ගන්න. ඒතකොට පරිකර්ම කරනකොට නැවතත් විතක්ක, ਵਿਚාර, ප්‍රීති මේ ඔක්කොම යංග ඒ සිත තුළ යෙදෙනවා. ඒතකොට දැන් අදිෂ්ඨාන කරන්නේ ප්‍රීතිය දුරු වෙන්න. ප්‍රීතිය දුරු වෙලා චතුර්ථ ධානය උපදින. ඒ කියන්නේ සුඛ ඒකග්ගතා සහිත චතුර්ථ ධානය ලබා ගැනීමේ අභිලාෂයෙන් තමයි දැන් පරිකර්ම කරන්නේ. ඒ විදිහට ඒක නැවත හොඳට පරිකර්ම කරනකොට අර විදිහේ හොඳට තැන්පත් වෙලා අදිෂ්ඨානයෙන් යුක්තව Taman දැන් පරිකරම් භාවනාවෙන් අර විදිහේ ක්‍රමක්‍රමයෙන් සමාධියට පැමිණිලා අර ආකාරයේ ලක්ෂණයන් පහළ වෙලා අන්න මේ අංග සියල්ලම දිච්ච දැන් ප්‍රීතිය දුරු කොට අන්න සුඛ ඒකග්ගතා සහිත චතුත් අධ්‍යානය පහළ වෙනවා. ඒතර චතුත් අධ්‍යානය පහළ වෙනකොට තමයි ප්‍රීතිය කියන එක නැති වෙන්නේ. එතකම්ම අර පරිකර්ම කරනකොටත් ප්‍රීතිය තියෙනවා. ඒතර ධානයට සමවැදිලා ඉන්න අවස්ථාව තුළ තමයි ඒ ප්‍රීතිය කියන එක දුර වෙලා තියෙන්නේ. ඒතර දැන් තියෙන්නේ චතුර්ථ ධානය තුළ සුඛ ඒකග්ගතා කියන අංග දෙක පමණයි. ඒතර බොහෝම සාමකාමී තන්පත් సంతානයක් දැන් තියෙන්නේ. ඊට පස්සේ ඒ කෙනා දැන් සුඛයේ තියෙන ආදීනවයක් දකිනවා. ඒකේ ආදීනවේ දැකලා උපේක්ෂා ඒකග්ගතා සහිත පංචම අධ්‍යානෙ උපදවා ගැනීමේ අභිලාෂයෙන් යුක්තව නැවතත් පරිකර්ම කරන්න පටන් ගන්නවා. ඒතර දැන් ඒ අදිෂ්ඨාන කරන්නේ පංචම අධ්‍යානෙ ලබා ගන්න ඒ සඳහාර විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය කියන ලක්ෂණ හතරම දුර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි දැන් පරිකරම භාවනාව සිදු කරන්නේ. ඊතරන්නේ ඒ විදිහ දැන් ආයත් పూర్වේ ඒ කටයුතු ටික සියල්ලම සිදු කරමින් ඒ කාරණාවන් සිද්ධ කරනකොට අදිෂ්ඨානශීලීව යම් වෙලාවක ඒ සියලු ලක්ෂණයන් දුරු වෙලා අර උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ධානය පහළ වෙනවා. අන්න පංචම ධානය පහළ වෙනකොට තමයි සුඛය කියන එක දුරු වෙලා අර උපේක්ඛා ඒකග්ගතා කියන ලක්ෂණ දෙකෙන් යුක්ත පංචම ධානය පහළ වෙන්නේ. ඒතර දැන් මේ ධාන පහම උපදවා ගත්තාම මේ ධාන පහ උපදවා ගත්ත කෙනා මේ ධාන පහම පංචවසී භාවයට පමුණුවා ගන්නට ඕන. ඒතර මේ ධාන පහම පංචවසී භාවයට පමුණුවා ගන්නට ඕන. ඒතර මේ පංචම ධානයේ උපදවා ගත්ත කෙනා කැමතිනම් එයාට පුළුවන් අභිඥා උපද්දවන්න. දැන් පංචාභිඥා කියලා ඔයත් අහලා තිනවද? දිබ්බසෝත, දිබ්බ චක්කු, පරචිත්ත විජානන ඔය ආදී වශයෙන් අර 이르දි බලත් පාන්න පුළුවන් මේ 이르දි විද ඔය ආදී වශයෙන් පංචාභිඥා ලබා ගන්න පුළුවන් වෙන්නේ පංචම ධ්‍යාන උපදවා ගත්ත කෙනෙක්ට පමණයි. ඒතර පළවෙනි ධ්‍යාන උපදවා ගත්ත කෙනෙක්ට 이르දි බල පාන්න පුළුවන්කමක් නැහැ. ඒතර අභිධර්මයේ දන්නේ නැති නිසා අපි ගොඩක් වැරදි අර්ථකතන දෙනවා සමහරට බුද්ධ චරිතය ඉගෙන ගන්නකොටත් නේ. දැන් ඔයත් අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා නේද බුද්ධ චරිතය ඉගෙන ගන්නකොට වප්මගොල් උත්සවයේ දවසේ සිද්ධාර්ථ චූටි කුමාරයා අර ආකාශයේ පළඟක් බැඳගෙන ධානයට සමවැදලා හිටියා කියලා. එහෙම වෙන්න පුළුවන්ද? බෑනේ. ඇයි පළවෙනි එතන තියෙන පළවෙනි ධානය විතරයිනේ. සමාධියක් ඇති කරගෙන. ඒතර පළවෙනි ධානයෙන් ඉරිදි බල බලන්න පුළුවන් කමක් නැහැ. ඒතර එතන තියෙන මේ අහසේ හිටියා කියන එකක් නෙවෙයි එතන කියන්නේ. අර පළඟක් බැඳගෙන ධානයකට සමවැදිලා හිටියා කියලා. එතකොට දැන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි පංචම ධානය උපද්දවාගත් පමණින් ඉරිදි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඉරිදි ප්‍රාතිහාර්ය පානේ අභිඥා චිත්තයෙන්. ඒතර පංචම අධ්‍යානයේ තවදුරටත් දියුණු කරන්න ඕන. අන්න පංචම අධ්‍යානයේ තවදුරටත් දියුණු කරගත්තාම තමයි අභිඥා චිත්තය ඇති වෙන්නේ. පංචම අධ්‍යානයේම වර්ධනීය අවස්ථාවක්. ඒතර අභිඥා ලබා ගැනීමට කැමති කෙනා මේක හොඳට අර තවත් උදුස්සාකාරයෙන්ම වසීභාවයට පමුණවාගෙන දැන් හිතන්නේ කෙනා කැමතියි කියලා දැන් ඉරිදි බලපාන්න කැමති කෙනෙක්ට අපි කියවනේ දැන් කසින 10ක් තියනවා කියලා. ඒ කසින 10න් බුහත කසින ඇතුළුව මේ කසින හුරු කරලා තියෙන්නට ඕන. කියන්නේ නිකම්ම දැන් පටවි කසීනය අරමුණු කරගෙන පංචම අධ්‍යානෙ උපද්දවා ගත්ත පමණින්ම ඉරිදි බලපාන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් ඒකේනා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන භූතකසෙන හතරෙන්ම ධ්‍යාන උපද්දවන්නට ඕන. ඒ වගේම නීල, පීත, ලෝහිත ඕකාසනේ. ඒතන ඒ වර්ණ කසින හතරත් මේ විදිහෙම ධ්‍යාන උපද්දවාගෙන පංචම ධ්‍යාන උපදවාගෙන ඒවත් වසීභාවයට පමුණුවා ගන්නට ඕන කරනවා. අන්න ඒ විදිහේ හොඳටම වසීභාවයට පමුණුවා ගත්ත කෙනාටම තමයි මේ ආකාරයේ පංච අභිඥාවන් ලබා ගන්නට පුළුවන් වෙන්නේ අපි ඉදිරියේදී සිහිපත් කරන්නම්. දැන් පැහැදිලි වුණාද? පංචම ධානයේ දක්වාම කවර ආකාරයකින්ද යම් කෙනෙක් තමන්ගේ సంతානෙ දියුණු කරන්නේ කියලා. ඒතර මෙන්න මේ පහට තමයි අපි කියන්නේ රූපාවචර කුසල්සිත පහ කියලා කියන්නේ. ඒතර දැන් මතකයිනේ රූපාවචර කුසල්සිත පහනේ. ඒතර පළවෙනි සිත තමයි විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත පඨමඥාන කුසල සිත. ඊළඟ විචාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත ဒုတိ ය ධාන කුසල සිත. පීති, සුඛ, ඒකග්ගතා සහිත තෘතිය ධාන කුසල සිත. සුඛ ඒකග්ගතා සහිත චතුත් අධ්‍යාන කුසල සිත. උපේක්ඛා ඒකග්ගතා සහිත පංචමඥාන කුසල සිත කියලා ඔන්න රූපවචර කුසල් සිත් පහ අපි දැන් සංක්ෂිප්ත ආකාරයෙන් ඉගෙනගෙන අවසන් කළා. මෙතන ධ්‍යාන පහක් බවට පත් වෙන්නේ ධ්‍යාන අංගයන්ගේ බෙහෙදයට අනුරූපීවයි. කියන්නේ දැන් ධ්‍යාන පහක් දක්වා මේ රූපවචර ධ්‍යානයන් යොමු වෙලා තියෙන්නේ ඒ ධ්‍යාන අංගයන් උපනිශ්‍රය කරගෙනයි. අන්න ඒකත් මතක තියාගන්න සංක්ෂිප්ත ආකාරයට. එතකොට දැන් රූපාවචර කුසල්සිත උපද්දවගත්ත කෙනා දැන් අපි කියවා රූපාවචර විපාකසිත පහකුත් තියෙනවා රූපාවචර ක්‍රියාසිත පහකුත් තියෙනවා කියලා. ඒතර මේ පහේ විපාක වශයෙන් පත්වන දේ තමයි අපේ කියන්නේ විපාකසිත කියලා කියන්නේ. ඒ කියන්නේ යම් වෙලාවක යම් කෙනෙක් පළවෙනි ධ්‍යානසිත උපද්දවාගෙන මරණාසන්න මොහොත දක්වා මේක ආරක්ෂා කරගෙන හිටියොත් අපි කලින් වැඩසටහනදි සිහිපත් කළා කාමාවචර කුසලයේ වගේ රූපාවචර කුසල් හැම තැනකදීම විපාක දෙන්නේ නැහැ කියලා. පැහැදිලිද? ඒ කියන්නේ අපි දැන් දානයක් දුන්නාම ඒක සමහර විට බොහෝ කාලයක් විපාක දෙන්න පුළුවන්. ආත්ම භව 100 දහස් ගාණක් විපාක දෙන්න පුළුවන්. නමුත් රූපවචර ධානයක් උපද්දව ගත්ත කෙනෙක් ඒක බොහෝ කාලයක් ආරක්ෂා කරගෙන ඉඳලා යම් වෙලාවක ධානයෙන් පිරිහුණොත් ඊට පස්සේ ඒකේ නාය ඊට අනුරූපී බ්‍රහ්ම ලෝකයකට යන්නේ නැහැ. ඒක එතනින්ම ඉවරයි. අන්න ඒ නිසායි තමයි ඒක ආරක්ෂා කරගන්න කියලා කියන්නේ. එතකට අන්න යම් කෙනෙක් ඒක ආරක්ෂා කරගෙන පළවෙනි ධ්‍යාන සිත උපද්දවාගෙන ඒක මනවෙන් ආරක්ෂා කරගෙන වසීභාවයට පමනවාගෙන ඉන්න කෙනා අන්න මරණාසන්න මොහොතේදීත් ඒ ධ්‍යානෙම ආරක්ෂා කරගෙන හිටියොත් අන්න එතකොට මරණාසන්න මොහොතේදී යාට ඉදිරිපත් වෙන්නේ අවසාන සිත හැටියට මේ කියන පළවෙනි ධ්‍යාන කුසල් සිත තමයි උපනිශ්‍රේ වෙන්නේ. එතකොට ඒ කිනා ඒ පළවෙනි ධ්‍යාන සිත අරමුණු කරගෙන ඒකේ අර විතක්ක, ਵਿਚාර, පීතිසුඛ, ඒකග්ගතා සහිත අන්න පටමඥාන විපාකසිත හැටියට ඊට අනුරූපී වන ලෝකයක ප්‍රතිසන්දිසිත හැටියට ඒ විපාකසිත පහළ වෙනවා. ඒතර අන්න ඒක තමයි අපි කියන්නේ අරූපාවචර ප්‍රථම ධාන විපාකසිත කියලා කියන්නේ. ඒ විදිහටම තමයි දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පස්වෙනි ධානය කියන මේ ධාන පහෙන්ම ලැබෙන විපාකසිත ඒ ආරක්ෂා කරගෙන ඊට අනුරූපී වන බ්‍රහ්ම ලෝකයක් තුල පහළ වීම තමයි විපාකය කියලා හඳුන්වන්නේ. අපි විපාකසිත ඉගෙනගෙන තියෙන නිසා ඒක අර්ථය එච්චර දුරවබෝධ නැහැ බොහොම පැහැදිලි කොහොමද විපාකසිතක් බවට පත් වෙන්නේ කියන එක. ඒක ක්‍රියාසිත කියලා කියන්නේ දැන් රහතන් වහන්සේ නමක් ධ්‍යාන උපද්දවනවා නම්. එතකොට දැන් රහතන් වහන්සේලාත් ධ්‍යාන උපද්දවනවා. ඒතර යම් වෙලාවක රහතන් වහන්සේ නමක් ධ්‍යානයක් උපද්දව ගන්නවා නම් අන්නේ රහතන් වහන්සේ ඒ ධානයට සමවදිනකොට ඒ රහතන් වහන්සේට පහළ වෙන සිත හඳුන්වන්නේ අපේ ක්‍රියාසිත හැටියට. ක්‍රියාසිත කියලා කියන්නේ ඒ වාගේ විපාක භාවයක් ඇති කරන ශක්තියක් නැති නිසා තමයි ඒවට ක්‍රියා කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේ නමක් යම් වෙලාවක ප්‍රථම ධානය උපද්දවාගෙන ඒ ධානයට සමවදිනවා නම් ඒ වෙලාවේ පහළ වෙන්නේ විතක්ක, ਵਿਚාර, පීතිසුඛ, ඒකග්ගතා සහිත පටමඥාන ක්‍රියාසිත අන රහතන් වහන්සේට පහළ වෙන්නේ. ඒ ආකාරයෙන් තමයි ධ්‍යාන පහම. එතකොට ඒකෙන් පැහැදිලි දැන් කුසල් සිත් පහක් තියෙනවා, විපාක සිත් පහක් තියෙනවා, ක්‍රියා සිත් පහක් තියෙනවා. ඒතර මෙන්න මේ කුසල විපාක ක්‍රියා වශයෙන් බෙදුණු සිත් 15 තමයි අපේ රූපාවචර ධ්‍යාන කියලා කියන්නේ. රූපාවචර සිත් 15 කියලා කියන්නේ. ඒතර රූපාවචර සිත් 15 අපි මුලිනුත් සිහිපත් කරා දැන් වේදනා බෙහෙදයෙන් බෙදෙනවා නම් දැන් ධ්‍යාන පහේම තියනවා සෝමනස්ස වශයෙන් සිහිපත් කළොත් සෝමනස්ස සහගත සිත් මෙතන තියෙන ඔක්කොම 12ක්ම සෝමනස්ස සහගතයි තුනක් උපේක්ෂා සහගතයි ඒ කියන්නේ ධ්‍යාන වලින් පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියන ධ්‍යාන හතරම අයිති වෙන්නේ සෝමනස්ස වේදනාවට. සෝමනස්ස වේදනාවට ඇතුළත් වෙන්නේ ඒ හැම එකම සුඛය තියෙන නිසා. පැහැදිලිද? දැන් පළවෙනි ධ්‍යානය තුලත් සුඛය තියෙනවානේ. දෙවෙනි ධ්‍යානය තුලත් සුඛය තියෙනවා. තුන්වෙනි ධ්‍යානය තුලත් සුඛය තියෙනවා හතරවෙනි දුහානිය තුලත් මේ සුඛය කියන එක තියෙනවා සුඛ වේදනාවනේ කියන්නේ සෝමනස්ස වේදනාව. එතකොට වේදනා බෙහෙදෙන් බෙදෙනකොට සිත් රූපවචර ධාන 15න් අර හතරවෙනි ධාන වශයෙන් අපි ධාන 12ක් තියෙනවනේ කුසල් සිත් වශයෙන් හතරක් තියෙනවා. අකුස ඒ වගේම විපාක සිත් වශයෙන් හතරක් තියෙනවා. ක්‍රියා සිත් වශයෙන් හතරක් තියෙනවා. එතකොට මේ චතුර්ථ ධානයේ දක්වාම තියෙන ධ්‍යාන සිත් 12ම සෝමනස්ස වේදනාව තුල සංග්‍රහ වෙනවා. සෝමනස්ස වේදනාවෙන් යුක්තයි. පංචම ධ්‍යාන වශයෙන් 15 වෙනි සිත් තුනක් තියෙනවනේ. කුසල වශයෙන් 15 වෙච්ච පංච ධ්‍යානයක් තියෙනවා. විපාක වශයෙන් 15 වෙච්ච පංචම ධ්‍යානය, ක්‍රියා වශයෙන් 15 වුණු පංචම ධ්‍යානය. එතකොට මේ සිත් තුන අයිති වෙන්නේ උපේක්ෂා සහගතයි. ඇයි උපේක්ඛා ඒකග්ගතානේ. ඒ නිසා ඒව ඇති වෙන්නේ උපේක්ෂා වේදනාවට. ඉන්න සංක්ෂිප්ත ආකාරයට කෙටියෙන් මතක තියාගන්න. සිත් 12ක් සෝමනස්සයි සිත් 3ක් උපේක්ෂා සහගතයි. ඉතින් අදට අපි මීට වඩා අපිට සාකච්ඡා කරන්න කාලේ නැහැ. ඒ නිසා සිහිපත් කරගන්න අපි අද ඉගෙන ගත්තේ රූපවචර කුසල් විපාක ක්‍රියා කියන මේ සිත් 15 පිළිබඳවයි. ඉතින් ඒ අනුසාරයෙන් ඒක තව දුරටත් තමන් පොතපත කියවලා මේකට එකතු වෙන්න ඕන තව බොහෝ කරුණු තුනේ දේවල් ගුරුවරුන් එක්ක සාකච්ඡා කරලා දැනගන්න නැවත නැවත ඒව සම්මර්ෂණය කරන්න. ඒ වගේම හැම වෙලාවකම මේ දේවල් නැවත නැවත సంతානය තුලින් තමන් දැන් භාවනා කරන පිටසක් හැටියට ඒවා ගැන හොඳ අවබෝධයෙන් යුක්තව සිත සිත් පිළිබඳ හොඳ අවබෝධයෙන් යුක්ත දේවල් කරන්න තමන්ට ශක්තියක් තියෙනවා. ඉතින් ඒ දේවල් දියුණු කරගන්න. ඉතින් එසේ ඇති කරගන්න ධර්ම ඥානයන්, සමාධි ධානාදී මේ සීලුම ගුණ ධර්මයන් අපි මේ හැම දෙයක්ම කරන්නේ මාර්ගඵල නිවන් අවබෝධ කරගැනීමේ අභිලාෂයෙන් යුක්තව ඒ නිසා මේ ඇති කරගන්න සියලුම ධර්ම ඥානයන් අප්‍රමාණෝ කුසල්සිත හැම එකක්ම අපි හැම දිනාටම තම තමා විසින් ප්‍රාර්ථනා කරන බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න හැම දිනාටම තෙරුවන් සරණයි